අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. අනිකුත් ප්‍රශ්න වලට ආරාධනා පූර්වක කරුණාවෙන් ආරාධනා පූර්වක මතක් කියලා. අවසරයි. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී ප්‍රකාශ කළ විඥානයේ තේරුම් ගැනීමට හැකිවන්නේ සම්ප්‍රදායානුකූලව හා ධර්මානුකූලවයි කියා. මෙය කරුණාවෙන් පහදා දෙන්න. පෙරුවන් සරණයි. මම කිව්වේ සම්ප්‍රදාය සහ සම්ප්‍රදායට විරුද්ධව කියන එකයි. සම්ප්‍රදාය ධර්මානුකූලයි කියන එක නෙවෙයි. සම්ප්‍රදායටත් යන්න ඕනේ, සම්ප්‍රදායට විරුද්ධවත් යන්න ඕනේ. ඒක සාමාන්‍ය යෝනිසමංසකාරය කියන එකේ පිටචින සම්ප්‍රදාය යන්නේ පටන් ගන්න තැන ඉදිරියට යෝනිසමංසකාරය පටන් ගන්න තැනින් ආපස්සට යනවා මුලට. මේ දෙකයි තියෙන්න ඕනේ සම්ප්‍රදාය සහ ධර්මයේ කියන එක නෙවෙයි. ඒක වර්ධලා අහගලා ඇහිලා තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ භාවනා පාරයන්කේදී අතීතයේ සිදු ගැටුම් හා දැන් පවතින ගැටුම් නොකඩවාම සිතට ගලාගෙන එද්දී ඒ දිහා සතිමත්ව බලාගෙන සිටමින් සිතින් අහක් කරන්න සෑදුවත් සැදුවත් එය නැවත නැවතමින් කරදර කරයි. මේ වේලාවට සිතේ විශාල අසහනයක් පවතී. මේ සඳහා කුමාර කුමක් කළ යුත්තේ කරුණාවෙන් පහදා දෙන්න. නිර්වන් සරණයි. ඒක සඳහා තමයි සර්වචනාංශයේ මේ රූප කර්මස්ථානික හිත තියන්න කියලා තියෙන්නේ. ඒ ඔක්කොම නාම කර්මස්ථාම ධර්ම පරණ මතක නැත්නම් අතීත සැලකීම් නැත්නම් අතීත වෙච්ච දේවල් නැත්නම් මේ වෙලාවට වෙන තැන් වල සිදුවෙන දේවල් එනවා ඒව නාම ධර්ම ඒව අයින් කරන අමාරු ඒවට කියන්නේ කාම සංඥා කියලා අපි කාම ගුණ අයින් කරලා විවේක ස්ථානයකට යනවා කාම ගුණ කියලා කියන්නේ ඥාති සහ වස්තුව මේ වගේ තැනට ආවට කාම සංඥාව තාමත්ම දරුණු වෙන්න පටන් ගන්නවා එතකොට කාම වස්තු නැත්නම් වස්තු කාමයේ කාම ගුණ අයින් කරපු කෙනාට කාම සංඥාවන්ගේ බැටපදීම වැඩි බලාපොරොත්තු වෙන එක අනිත් පැත්ත. ඉතින් ඒක නිසා හරි අසරණ වෙනවා ලෝක දෙකක් මැද. ඉතින් ඒතෙන්ට යනකොට රූපයක් පිහිට කරගන්නයි කියලා කියනවා. රූප කර්මස්ථානය. රූප කර්මස්ථානය තමයි තමන්ගේ ශරීරය නැත්නම් ආනපාන සතිය. ඉතින් එතකොට තේරෙන්න පටන් අර ගන්නවා වෙනතරත් වැඩිය ආනපානය අරස කරන්න අමාරුයි. වෙනතරත් වැඩිය කායන කායන පස්සනාව කය හා බැඳී ගිය සතිය කාග්‍යාසි කායගත සතිය තියන අමාරුයි මොකද අපි හිතනවට වැඩිය කාමේ නෙවෙයි අපිට කරදර කරන කාම සංඥා. ඉතින් අපිට හිතා ගන්න තියෙන්නේ මේ වගේ දෙයක් මරණ මොහොතේදී වුණොත් අපිට මේ තරම්ම chance එකක් හම්බ වෙන්නේ අනිවාර්යයෙන්ම වෙනවා. අනිවාර්යයෙන්ම කාම ගුණ අයින් වෙනවා. ඒක තමයි මරණය කියනකොට සම්ප්‍රදාන කුල අපිට තේරෙන්නේ. නමුත් එතකොට කාම සංඥාවල් Taman ඉවර කරගන්න බැරි වෙච්ච වැඩ Taman හම්බ කරපු දේ අප්‍රියදාය දෙයටපත් වෙනවා. තමන් අකමැති කෙනෙක් අතර අනිවාර්යයෙන්ම යනවා. ඊට පස්සේ වෙන දේවල් ඔක්කොම එන්න පටන් අරගත්තාම ඒ වෙලාවේදී අපි මේට වැඩි හරි අසරණ තත්ත්වයකටපත් වෙනවා. මෙතන මේ පරිේශන මට්ටමේනේ කරන්නේ. මේක මේ පෙරහුරුවක් නේ. ඉතින් පෙරහුරුව දකින්න හිතා ගන්න ඕනේ අපි මේ කාම ගුණ සහ කාම සංඥා දෙක අතර සම්බන්ධතාවය දන්නේ නැතුව අසීමිත කාම ගුණයන් වඩනවා. නැවත ඔක්කොම අයට හිටිනවා අයින් කරන්න හිතපු දවසේ. අයින් කරත් ඒකේ නපුර ඒකේ කාම ගුණ කාම සංඥාවන්ගේ බැටදීම දකින්නකොට මේ කාම ගුණයන් අපි කරා කවදාකවත් වරෙන් කිව්වට එන්නේ අපි ඉතාලම දාඩිය මහන්සියෙන් ඕවර් ටයිම් කරලා හම්බ කරපු දෙ මේ ආයාසයෙන් හම්බ කරපු දෙ තමයි අපිට අර මේ නරිබැන නාදගමේ කියන වගේ කලප කල මේ කලහොඳ පස්සෙන් එළවනෝ කියලා කියන්නේ නරිය දුවන්නේ සංකරෝ කළ හොඳ ටික තමයි පස්සෙන් එලවන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා තණ්හාවෙන් විතරයි ප්‍රශ්න ඇති වෙන්නේ. ශෝකේ ඇති වෙන්නේ තණ්හාවෙන් විතරයි. ගොඩක් අල්ලගෙන ඉන්නකොට ගොඩක් මේ බාධා වෙනවා. නමුත් පොඩි සාන්තිකර තියෙන මේක මරණ මොහොතදී උච්ච වෙනවට වැඩිය මේ වෙලාවේදී අපිට සාකච්ඡා කරන්න පොඩ්ඩක් වෙලා තියෙනවා. ඒ වෙලාවේදී කිසි කෙනෙක් නෑ සාකච්ඡා කරන්න. ඉතාමත්ම අසරණ බැගෑ පශ්චාත්තාප වෙච්ච දුක්ඛිත තත්ත්වකින් මරණය සිද්ධ වෙනවා. ඉතින් ඒකට කියලා කොයි කොන කෙල්ලේද කියලා කියන්නේ. දැන් මේකේදී වගේ තීරණාත්මක නැති වෙලාවක අපි පශ්චාත්තාප වෙන්න හදනවා කියලා කියන්නේ ඊට වැඩිය භයානක තියෙන මරණ අවදානම ගැන නොතක මේ පරිේශන මට්ටමේදී අපි චර්චුරු ගන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක පෙන්වන්න තමයි සර්වචනාංශ කියන්නේ. කාම ගුණයන්ගෙන් తాවකාලික හෝ වෙන්මයා වෙන් වෙලා වෙන් වුණාට හරියන්නේ නැහැ. ඒතර කාම සංඥාවල් ඊටාම ධර්ම විදියට වද දෙන්න පටන් ගන්නවා. ඒ වද දෙන්න පටන් අරගන්න එක වළක්වන්න තමයි රූප කර්මස්ථානයක්, කායගත සතියක් තියාගන්න කියන්නේ. ඒ නිසා ඒකේ දරුණුකම තේරුම් ගත්තට පස්සේ තණ්හාවේ දරුණුකමත්, ධර්මයේ ගැඹිරත්වයත්, Tamange පෞරුෂත්වය එහෙම නැත්නම් නැවත නැවත කිරීම ආරහමයකට පොඩි අවස්ථාවක් තියෙනවානේ. සහන් එලියක් අනේ ඒ සඳහා අප්‍රත්‍යතව යෙදෙන එකයි තියෙන්නේ. වෙන වෙන කාටවත් යාඥා කරලා වෙන මොනම කෙටි ක්‍රමයකින්වත් වෙන මොනම සාන්ති කර්මයක්වත් නැහැ. ඒක නිසා යඳ වැද වැද යද යද ඒ නැවත නැවත ආනාපානේ සරණ කරගන්න එකයි තියෙන්නේ පීඨ කරගන්න එකයි තියෙන්නේ. ඒක නැති හැම වෙලාවෙම හිතා ගන්න ඕනේ. මේ කාම ගුණයන් අපි එකතු කරුවේ කාම සංඥාවෙන් වද දේවා කියලා හිතලා නෙවෙයි. ඒ කාම ගුණයන් අපි එකතු කරුවේ නිකන් හම්බෙච්ච නිසා නෙවෙයි. සෑහෙන දාඩිය මහන්සියෙන්. ඒ මහන්සියෙන් හම්බ කරපු එක විතරමයි අපිට කරදර කරන්නේ. ලෝකේ තියෙන තාක්කල් කාමයෙන් අපිට කරදර කරන්නේ. කරදර කරන්නේ මේක හම්බ කරලා මගේ කියලා බුද්ධියට දින්න කරගත්ත දේවල් බැඳගෙන වද දෙනවා. ඉතින් ඒක දැකගත්තාම දැක ගන්න එකයි සිද්ධ වෙන්නේ. ඒක නිකන් සාමාන්‍ය භාවනා වැඩමුළුකින් ප්‍රතිඵලයක් වශයෙන් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේක තමයි පළවෙනිම ප්‍රතිඵලයේ ඒ තමන් හම්බ කරපු ටික විතරයි තමන්ට කරදර කරන්නේ. කවදාකවත් ඒ තමන්ට අදාළ නැති හම්බ කරමු නැති දේවල් වලින් කිසිම තැනක කරදරයක් නැහැ. පෙමතෝ ජායති සෝකෝ, තණ්හාය ජායති සෝකෝ. භව රෝගය හදනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ ඇයි දු ප්‍රේම කලේ කෝ සපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණී කියලා මොහිතින් පෙක් සින්දුවක් කියනවා. සුද්ධටම කියනවා. මේ ළඟදී මම YouTube එකේ බලනකොට ඒකට වීඩියෝ ක්ලිප් එකක් හදලා දෙන මුලදී ප්‍රේම රංගන ආශායෙන් හම් කළා අන්තිමට පෙන්වන ඊට බහගෙන යන වෙලාවේ හොඳ කල්සන් කෝට් ඇඳගත්ත මහත්තයෙක් බෙල්ල වැල දාගෙන මැරිලා ඉන්න එකක්. හරිම ලස්සනට හදලා තියෙනවා. පොඩ්ඩක් බලන්න. තව රෝගේ හදන රූපෙටපත් වී ඇයිද ප්‍රේමකලේ රූපේ කියලා කියන්නේ මේ. පේන රූපේ තුනේ සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප මේ භව රෝගේ හදන මේ ප්‍රේමේ රූපෙටමත් වෙලා අපි ඒකට තව ප්‍රේමත් කරනවා. ප්‍රේම නොකරත් ඔක අපිට වද දෙනවා. ප්‍රේම කරලා කරන්නේ වදේ තව ටිකක් වැඩි කරගන්නවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න අවසාන ධර්මතේ මරණ මොහොතට අපි ලෑස්ති වෙනකොට අපි කොච්චරක් සූදානමකින් ඉන්නවද? එහෙම නැත්නම් හදිසියෙම හබක් කාලා එහෙම දෙයක් වුණොත් අපේ අවසාන වෙලාවේදී මනස මොන විදිහකට තියෙද කියලා. ඉතින් ඒ නිසා මේ ගැන සතුට වෙන්න ඕනේ අපිට මේ රටේ හුස්ම ගන්න ඉඩක් තියෙනවා. සාකච්ඡා කරන්න ඉඩක් තියෙනවා. අපි වගේ සටන් කරලා පරදින හොකමන්නේ සෙබළු ටිකක් අපිත් එක්ක ඉන්නවා. අපි දන්නවා මේක ගැඹුරු ගැඹුරු දෙයක් බව. ඉතින් ඒ නිසා මේ අර යන්නේ මේක පීස් මීල් බේසිස් එකේ ටික ටික කක කක යනවා. එක සැරේ ගෙඩිය පිටින් ඇවිල්ලා යට කරගෙන වහයලා ගා ගන්න එක නෙවෙයි. ඒ නිසා මේක තමයි ඇත්තටම කියනවනම් භාවනාවේ පළමෙනිය වූත් ඉතාමත්ම වැදගත් උත් ප්‍රතිඵලය උච්චරයි. ඔක දන්නේ නැති කෙනා, ඕකෙන් පසුබාහන කෙනා ඒකාන්තේ පරදින සටනක් තියෙනවා. ඒ නිසා මේ සහ විශාල මේ සහ අපිට කැපෙන දෙයකටයි අපි මේ ප්‍රේම කරන්නේ. කාගේ මනාපේ වුණත් කාගේ ශිෂ්ටාචාරය වුණත් මේ දේෙන් මට සදාචාරයක් සදාචාරයක් නෙමෙයි හිතවාදයක් සුඛවාදයක් ආත්ම මේ අත් කුසලයක් සිද්ධ වෙයිද කියලා බැලුවොත් ওই වැඩේට කිසිම කෙනෙක්ගේ මොනම උදව්වක්වත් නැහැ. අපිට උදව් කරන සියලුම දෙනා කිට්ටුවෙන් ඉන සියලුම දෙනා ඕක ගැන හිතලා නෙවෙයි ඒගොල්ලන්ගේ සුභ සිද්ධියටයි අපි ඇසුරු කරන්නේ. කවදාකවත් නැහැ අනිත් පැත්තක් කරන්න පුළුවන් නම් මෙතෙන්ට උදව් කරන්න කියන්නේ. ඔය කාට හරි පුළුවන් නම් මෙතෙන්ට උදව් කරන්න කියන අන්න එතෙන්ට පේනවා ඇත්තටම අර්ථ කුසලයේ සඳහා අර්ථ සිද්ධිය සඳහා කාටද උදව් කරන්න පුළුවන් වෙන්නේ. නිසා මේ ප්‍රශ්නේ රජපෞලක වුණත් දුප්පත් පෞලක වුණත් ගෑනු වුණත් පිරිමු වුණත් මොන්න තාරාතනෙම හිටියත් ඒකාකාර ප්‍රශ්නයක් මානව ඉදිරියට තියෙනවා කලාතුරකින් පොඩි පිරිසක් තමයි මේක අඩු ගානේ මේ පෙරහුරුවකට දාලා උත්සාහයක් කරලවත් බලන්න. ඒ උත්සාහ කිරීම පවා සමාජ විරෝධී කියලා තමයි පොදු මතේ තියෙන්නේ. නමුත් ਸਰවචනාංශයේ ලෙඩෙක් මාල්ලෙක් මලකඳක් දක්වපු දවසේ මේක තේරිලා පැවිදි රූපයක් දකින්නකොට දැනගත්ත මේකෙන් තමයි උත්තරේ කියලා. ඒ පැවිද්ද බෞද්ධ පැවිද්දෙක් නෙවෙයි. දැනගත්ත මේ මොනසාරට තේරිලා තියෙනවා. පණින්න බෑ වෙන විදියකින් ලෙඩෙක් දැක්ක මහල්ලෙක් දැක්ක මලකඳක් දැක්කා. මෙතනින් තමයි මම කෙලවර වෙන්නේ හේතුව. දැන් ඔයගොල්ලෝ කී සැරයක් හතර ප්‍රතිමිති දැකලා ඇද්ද? හතර සැරයකටත් වැඩිනේ. අපි යනවා ඊගාපරාසෙ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සමාධිගත වීමක් හෝ වෙනයම් විශේෂ වෙනසකමක් දැනෙන වෙනස්කමක් දැනෙන්නේ නැත. එහෙත් සක්මන් පර්යංකයට උච්ඡේදයක් උච්ඡේදයක් වශයෙන් නම් බව නම් දැනේ. උච්ඡේදය. ඈ? උච්ඡේදනය. තේජනය. මේ නිසා සක්පන සෙමින් කරගෙන කරනවා වෙනකොට ටිකක් වේගෙන් කිරීම සුදුසුයි. ඒකයි අවසාන ප්‍රශ්නේ සම්බන්ධයක් නැහැ. වේගෙන් කරුවත් මේ ටික කරුවක් කියන එක නෙවෙයි තියෙන්නේ සතිය පිටේන්නේ මොකද්ද කරන්න ඕනේ ඒක කරන්න. ඒක ඉස්සලා ප්‍රශ්න දෙක සාකච්ඡා කරනවා. කාම ගුණයන් අයින් කරලා පස්සේ කාම සංඥාවල් වද දෙනකොට අපිට පරයන්කේදීද පුළුවන් රූප කර්මත්තාන හිත වැඩියෙන් පවත්තන්න සක්මනේද පුළුවන්. එම් බැන්නම් ඉදින්දා වැඩ කරනද කොතනකින් හරි අපිට හැකි සංඥාව ගන්න ඕනේ. කාම ගුණ අයින් කරාට පස්සේ වද දින කාම සංඥා එහෙම නැත්නම් අපි කියන පංච නීවරණ දුරුවන් කරන්ඩ වඩා ලේසි ඉඳගෙන මේ ආනපාන වගේ අස්තික වහගෙන ආනපාන වගේ අරමුණක ඉඳගෙන ඉන්න මම දැන් මෙතන කියන අරමුණේ තියෙන එකද එහෙ නැත්නම් සාමාන්‍ය විදිහට සක්මන් කරමින් වේදනා ප්‍රශ්න නිදිමත ප්‍රශ්න නැතුව සමහරට හිතවිලි ප්‍රශ්නත් අඩු කරගෙන ශක්මනේ හිත පවත්නවාද කියන එක බලන්න ඒක ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගැන හිතනවට වඩා ඒකෙන් අපි අයින් කරගන්න කෙලස් ප්‍රමාණය. ඉස්සල ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරලා බලනකොට ඒ ප්‍රශ්න කරුට මේ උත්තරේ හම්බ වෙනවා. ශක්මනේදි මට ටිකක් ඉන්න පුළුවන් කියලා. එයාට මං හිතන ලොකු අස්සසිලක් කියලා. ප්‍රයෝජන නෙවෙයි ප්‍රතිඵල නෙවෙයි මට අඩු ගානේ ශක්මනේ හිත පිටවන්න පුළුවන් කියලා. ඒ නිසා මේ හැම එකකම හැම පීවරෙන් පීවර ගත්තාම අප ඉක්මන් කරලා මහා මේ ස්මාර්ට් වෙන්න හදන ප්‍රතිඵල අල්ලන්න ප්‍රතිඵල අල්ලන එක නෙවෙයි මේ අඩු ගන්න ඉන්න තැන තහවුරුව ගන්න එක මට දැන් මෙතන ඉඳගෙන ඉන්න පුළුවන් මට දැන් මේ ඉඳගෙන වර්තමාන හිත පවත් ගන්න පුළුවන් එනිසා මට සක්මන් කරනකොට සක්මනේ හිත හිටිනවා කියලා දැනගත්තත් ඒකේ වටිනාකම දන්නේ නැත්නම් තමයි මට මේ ප්‍රතිඵල ලැබුණේ නැහැ ඒ ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා දඟලන්නේ ඉතින් ඒක නිසා රවින්ද්‍රනාත් tagore තුමා කියලා තිබුණා මේ මිරිවැඩි නගලක් ඉල්ලා ඇඬුවෙමි දීපා නොමැති ඔබ දකින්න තුරා අංජන කුංකුම ඉල්ලා ඇඬුවෙමි දයස නැති නොමැති ඔබ දකින්න තුරා අපිට හම්බෙච්ච අංජන කුංකුම අංජන හොඳ නැහැ කියලා කියනවා කවදද ඇස් දෙකක් නැති මිනිහෙක් දකපු දවසේ ඌ කුංකුම අංජන ඉල්ලයිද ඌ ඉල්ලන්නේ ඇස් දෙකන්නේ අපිට ඇස් දෙක හම්බෙලා දැන් කුංකුම අංජන නැතුව අඬනවා මේ ළඟදී වීඩියෝ ක්ලිප් එකක් තිබුණා කෝච්චි ස්ටේෂන් එක මේ දෙන්නේ වාඩි වෙලා ඉන්නවා ඒක මිනිස්සේ නව කතාවක් කියවනවා නව කතා කියවලා hina වෙන. ඒත් ළඟින් ඉන්න අහනවා ඇයි ඔය hina වෙන්නේ කියලා. බලනකොට මේ මාසේ අන්ධ මිනිස්සේ. ඊට පස්සේ කියනවා මේ මේ කතාවේ හරි විහිළුවක් තිබුණා. මම ඒකයි hina ගිය කියලා. ඊට පස්සේ අනේ මටත් ඇහින්න කියන්නකෝ. කියනවා ඊට පස්සේ කියනවා උප්පත්තියම කොරෙක්ගේ කොරෙක් යනකොට ඉන්ටර්වියු එක වෙලාවේදී මහත්තයා අහනවලු මොකද තමයි කොර ගහන්නේ කියලා. ඊයේ රෑමට බඩි ගැක්කමක් කාපු නිසා කියනවලු. කියනකොට ඉතින් දෙන්නම hina වෙලා කියනවා මටත් දෙනවද කියලා අහනවා. එතකොට හරි අහනවා පොතද කියලා. නෑ ඇස් දෙක. ඊට පස්සේ කියනවා මරණයට පස්සේ කරුණාකරලා ඇස් දෙක පූජා කරන්න යන්නේ මෙන්න මෙහෙම කෙනෙකුට කියලා. ඉතින් මේ මනුස්සයා කිව්වොත් මට මේ නව කතාවේ භාෂාව තේරෙන්නේ නැතය. ශිල්පෙමදියේ කියලා මේ මනුස්සයා මොකක්වත් නෙවෙන ගන්න ඇස් දෙක. ඒ නිසා අපිට පොඩ්ඩකට මතක නැති වෙනවා. මේ භාවනා කරන්න ගියාම උඩාතු අල්ලන්න හදනවා. මේ අපිට ලැබිලා තියෙන කෙරීගෙන යන ටිකක වටිනාකම දන්නේ නැතිකම සාපයක් වෙනවා. ඇත්තටම සාපයක් වෙනවා. උඩාත වලන්න යෑමෙන් වෙන්නේ පසබිම යනවා. එනිසා එක චිත්තක්ෂණයක් වර්තමානයේ පවත්තන එක ඔය විපස්සනා ඥාන ඔය ධ්‍යාන මාර්ගඵල වලට වඩා ඉතාමත් වැදගත් දෙයක් ඉච්චරයි. එතම හුඟක් වෙලාට කියන මේ මම දැන් මෙතන කියන එක තමයි භාවනාවේ මුලත්. මම දැන් මෙතන කියන තමයි භාවනාවේ මැදත්. මම දැන් මෙතන කියන තමයි භාවනාවේ අගත්. ඕක තියෙනවා නම් ඔයින් එහාට දඟලන්න හදනවා කියලා කියන්නේ අර දසරත් රජුරුවන්ගේ බෙරේට මණික් කොබ්බන්න ගිහිල්ලා තිබුණු තද්දෙත් නැතුව බුබ්බුක් ගන්න ගියයි කියලා කතාවක් තියෙනවා. ඒක හම් වෙච්ච එක පුළුවන් තරම් පවාගෙන යන්න. එතකොට ආසයි. කාම සංඥා කියන්නේ සාමාන්‍ය නීවරණ ටිකට කාමයි නැති වුණාට පස්සේ ඒක හොල්මන. ඒක හේව නැල්ල අපිට අවිල්ලිවලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද වශයෙන් කාමච්ඡන්ද තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒ වේ හොල්මන් කරනවා අපි අත් දෙක වහගෙන හිටියත් කන්දක් උඩ හිටියත් මහමුදු මැද හිටියත් කොහේ හිටියත් කරදර කරනවා. අපි හිතන්නේ ඒවා තියෙන්නේ මේ ඒවා තියෙන තැන් වල විතරයි කියලා නේ කාම ගුණයන් රෙතන තියෙන තැන් වලට විතරයි අපේ දම දැපෙන දමා ගන්න පුළුවන්. කාම සංඥාවට අපි කොයි තූත්තු කුඩිය හිටියත් ඉලවලා පහර දෙන්න. හැබැයි ඉලවලා පහර දෙන්නේ තමයි එකතු කරගත්ත ටිකට අදාළ කාම සංඥා විතරයි. මම කියාගත්ත කොටසට දාලා කාම සංඥා ටික විතර කරදර කරන්නේ. රූපයි රූප සංඥා කියන එකයි කාම ගුණයයි කාම සංඥා කියන එක. ඒක නිසා නැති කරන්න තමයි රූපය අපි ඉවහල් කරගන්නේ. කාම සංඥා ඉවත් කරලීම සඳහා රූපයක් ඉවහල් කරගන්න. ඒක ඉවත් වෙනකොට පස්සේ රූප සංඥාවල හේව නැල්ලක් එනවා ඒ වගේම. මෙතන තියෙන කාම සංඥා නැති කර ගැනීම සඳහා උපක්‍රමයක් විදිහට රූප කර්මස්ථානෙ ඉදිරියට යනවා. ස්වාමීන් වහන්ස මායя කියන්නේ කිසියම් පුජ්‍යලයක්ද අදෘශ්‍යමාන බලවේගයක්ද සංකල්පයක්ද නැතහොත් සිතේ ඇතිවන අකුසල චේතනාන් වලට කරුණාවෙන් පහදා ඒ පහක් සඳහන් වෙනවා මාර සංකල්පයේදී පසුකාලීන විග්‍රහවලදී නැත්නම් PhD thesis වල දේවපුත්ත මාර කියලා පුද්ගලයෙක් ක්ලේශ මාර අபிසංකාර මාර මාර මාර තවත් එකක් ස්කන්ධ මාර එක එක මේ ඔය අහලා තියෙන ප්‍රශ්න ඒක තමයි අපිට දෙන්න තියෙන සම්ප්‍රදාන කුල උත්තරේ Honorable Bhante, why do past experiences keep arising when one is in sitting meditation? One is in. When one is in sitting. Uh -huh. So whenever, whenever there is nothing here, uh, you have to uh, you have to feel the moment, And therefore, whenever you manage to cut off the present impingement of the external senses, external objects, uh, the institute has to run. So they are uh, recollecting the past. For example, if you are running a magazine, if there are no fresh articles, you to run it by the library shots. that is available in the, these things and you are run, some of the other you are running the magazine. But at that time only that you can collect what was tagging behind, and what you're collecting from the uh, library shots. Exactly the way our mind is always bombarding with the present moment, bombarding with the, the sensory uh, impingements or objects. So in meditation, we, as a method of restraint, we physically cut them off. But it's uh, not a full successful operation. Sometimes that becomes successful. At that time, in order to run the machine, in order to run the institute, uh, the past memory very generously, very with uh, so much of helping, they come and fulfill the moment. So that means the, the, they know they know how to keep the stream of consciousness running or they know how to keep the stream of consciousness fertilized and fed with, fed up, fed with feed it, uh, either in the present or past. So that indicates uh, for that operation, myself or my will or my volition is not asked for. It is not necessary. That means that institute, running of the institute is not according to my will. It is not according to my agenda. I am just a slave. I am just a, uh, uh, how do you call, a slave or oh, I am under control. Just a puppet. So when that happens, not the very thing is disturbing us. Uh, whenever you feel you are a slave, you are just a puppet. Uh, situation is not governable, that is the very thing hurting. Yeah, we are never happy to understand that uh, things are happening according to someone's agenda. We do not know who and we try our best. No, no, no, no. That is not the case. I am the governor. I am the executive. I am the householder inside. And I am the person interpreting the terms and conditions. So much so, you feel hilarious. You feel like master. But these incidents indicates no saying. You have nothing. They are, they are already pre-planned, something like a video clip, the DVD already edited uneditable form, that is just to observe. By when you are observing, if you are uh, endowed with anicca dukkha anatta, then you will understand that is what the Buddha mentioned, this is anatta. Non-governable, not under control, but we can observe and just in future not to brag, just to be humble and try to ready to be with whatever arising. But in that sense, Buddha has the trump card. Whenever you become humble, whenever you ready to be with, ready to accept as things they are, uh, this uh, irritating process will calm down. Till that, no. So that acceptance is uh, it's a kind of a threshold. It's a kind of a mark, benchmark and uh, to that, meditation don't help, but your correction of your view or your correct perspective or radical reflection, uh, that is also part and partial. That is why dittincha anupagamma silava dasaneena sampanno. So you must have a correct view and you must have a uh, foresight and together with the restrainment, then only when they come together, Dittin uh, Chandapagama Silva, Dasane Sampanno, Kamesu Vinayagedam, then only you can sit, take the situation this about this desire and the uh, craving under control, Nahijatu Kabbaseyam Punarediti. You will never go to another womb. Because then they are you see and you will understand the selection and the, the, uh, the gain by going into the womb is nothing but a punishment. Whatever it may be, because it is never according to your will and wish. If, it, if that is the case, now is the best. And if it is something alternative, definitely poorer, inferior than what we are going to get. So that's why try to maximize in here and now. Uh, don't expect a better situation. If that expectation is, is the one, your life principle, It's utter disappointment. සක්මන් භාවනාවේදී හෝ භවනක භාවනාවේදී අපේ හිත හිත යන කතන්දර අවස්ථාවල් සිද්ධි ඔක්කොම එකතු කරලා ලියලා හරි තියලා ඒක විශ්ලේෂණය කරලා බැලුවොත් ඒකෙන් පළක් ඒ විද මොකක් හරි විචාරිත ලක්ෂණයක් හරි නැත්තම් ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒක මට හුඟක් වෙලා තියෙන බුද්ධ ප්‍රශ්න තමයි හිතට කරදර කරන්නේ මේ හරි. කහවර නොකන්සලද ලියාපු unfinished project කියලා කියන්නේ. ඒක ඒක භාගයට කරපු වැඩයි කරන්න තියෙන වැඩයි තමයි. ඒක ඉතින් නාක වෙනකොට ඇට කියලා පොතේ ලියලා තියෙනවා. පුංචි කාලේ තියෙන ඉස්සරහා සැලසුම්. මැද වයසට එනකන් තියෙන ඉදිරි සැලසුම්. යාට project ඉවරෙච්ච නැහැ. මොකද තියෙන්නේ fresh thinking. මැද වයසේදී ඕක තඩමාරන වයසට ගියාට පස්සේ ඉතින් sorry තමයි. අරකට බැරි වුණා මේකත් බැරි වුණා දැන් වම තියනකොට දකුණේ යන්නේ සක්මන් කරනකොට උතුර දකුණකොට බම්බෙලුකින් කල්කටා ඉතින් එතකොට දෙනවා චකේ අර ටික කරගන්න බැරි වුණානේ මේ ටික කරන්න වෙන කියලා ඉතින් ඒක කියනවා වෙස්ට් එකේ ෆියුචර් ප්ලෑනින් කියනවා කියලා ඊස්ට් එකේ පාස්ට් රිග්‍රෙට් වැඩි කියලා නිකන් සයිකොලොජිකලි බලලා තියෙනවා ඉතින් වෙස්ට් එකේ ඉන්න පුළුවන් ඊස්ටර්න් ටිකේ මිනිස්සු මේ තමයි ෆෝමැට්ස් ඒ නිසා මේක මේ කවුරු හරි දැන් මම ලියන්න හදනවනේ මේ මම දකින්න දෙය කියලා මට ලියන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක නමුත් හැම කෙනාට මේක අදාළ නැහැ. තව කෙනෙකුට තියෙන ගොඩක් කරලා ෆියුචර් ප්ලෑනින්. යාට පේන්න තියෙනවා මේ මේ ඕල් ක්‍රොප් පරණම නටන එන එන ගැත්තේ තමයි කියපු කතාව. අපිට වැඩක් නැහැ කියලා විසි කරන්නේ ඉන්නේ. මේ සමාජ ප්‍රයෝජනයක් ගන්න බැයිද? පුළුවන් ඒ ලිව්වේ නැතත් ප්‍රයෝජන කතාවයි. ලියන්න ඕනේ නැහැ. මං කියන්නේ ලියන්න එපයි කියලා. නිවන් දිවයි කියලා එච්චර ලොකු මහා ලොකු අපේ භාවනා ලෝකෙට විප්ලවයක් වෙන්නේ නැහැ. තේරුම් මොකද්ද ඇති යන්නේ මේ sitting and walking meditation. ඒක හිත පිට යනවනේ. ඒ යන ඔක්කොම යන ඒවායේ සමානතාවයක් තියෙනවා කියලා. සමානතාවය. ඒ කැරක්ටර් එකක් තියෙනවා. පොදු බව. හිත යන්නේ එළියට යනකොට ගේනේවට දැන් හිතනවා මම හිතනවා දරුවෝ. ආයෙ හිතනවා කෑම ගැන. ඒ වගේ හිතන ඒවා ඔක්කොම ටික එකතු කරලා බැලුවාම මම හිතන්නේ නැන්නේ කාර් එකක් ගන්න ඕනේ කියලා. කාර් එක ඉලවන්නේ කාර් එක කැඩලාද නැද්ද ඒවා හිතන්නේ මට හිතෙන්නේ ලයිසන් කරන්න ඕනද ඉන්ෂුරන්ස් කරන්න ඕනද ඒවා හිතෙන්නේ මට වාහනයක් නැති නිසා. මගේ මගේ හිත පිට යන ඒවායේ සාම්‍යයක් නැත්තම් කොමනැලිටි මොකක් හරි එකක් තියනවාද කියලා බැලුවොත් ඒක මම විශ්ලේෂණයක් ඇනලයිස් කරලා බැලුවොත් ඒක මට යූස්ෆුල් වෙයිද මට හෝ කෙනෙකුට පොදුද කියලා. ඔය පොදුභාවය ලැබුවට පස්සේ ඒක මට මගේ චාරිත්‍ර ලක්ෂණය හෝ මට බාධා වදින බාධා හෝ ඒක ඇලිලා තියෙන තැන. අතීතාන දහවනං චිත්තං වික්ඛෝපාන පච්චං සමාධිසු පරිපන්තෝ අතීතයේ අනුධාවනය කරන විට හැම වෙලාවෙම වික්ෂෝපයටපත් වෙනවා. ඒක සමාජයට බාධාවක්. ඒක ඒක වයසට ගියායේ කතාවක් කියලා කියන්නේ. අනාගත පටිකංකණං චිත්තං විකම්පිනං සමාධිස්ස පරිපන්තෝ අනාගතය ගැන කුහුලෙන් හිතන හැම වෙලාවෙම හිත තිගැස්මකටපත් වෙනවා ඒකත් අර වගේම සමාධියට බාධාවක් ඒ වගේ හයලා කාරණා හයක් බුදුන්සේ සාකච්ඡා කරලා දෙන ওই තියෙන කාලය අනුව අතීත සහ අනාගත ඇසුරු කරනකොට හැබැයි අර කිව්වට නා කියොත් සමහර විටක plan ගන්නවා <laughs> ඒක ඒක සුළුතරයක් නැතුව නෙමෙයි සුළුතරයක් තියෙන නමුත් වැඩියෙන් තියෙන්නේ පශ්චාත්තාපය. ඒක බුදුරජාණන් වහන්සේටත් ඇත්ත. බුදුරජාණන් වහන්සේටත් පස්සැරලා බැලුවොත් පශ්චාත්තාපයක් තියෙනවා. බුදු බුදු කෙනෙක් වුණත් පස්සැරලා බැලුවොත් පශ්චාත්තාපය. අනාගතය ගැන සැලසුමක් හදුවොත් පොඩි දරුවෙක් වගේ මැදිහත් වයස කෙනෙක් වගේ එක්සයිට්මන්ට් එකක් එනවා. හොඳ ඇඩ්‍රිනලින් ඩෝස් එකක් එනවා. ඊට පස්සේ ඒත් සමාධියට ඉන්න බෑ. ඉතින් ඒ නිසා ඒව දැනගත යුතු කරුණු හැබැයි වාසනාවල් නෙවෙයි අසුරු කළ යුතු දේවල් නෙවෙයි දැනගෙන අතහැරිය යුතු කරුණු. ඒ නිසා ඒව පරිපන්ත ධර්ම හයක් විස්තර කරනවා. අතීත අනාගත දෙක අසුරු කිරීම නිසා වික්ෂෝපේසා තිකස් නැති වෙනවා. ආයතෙන් ගියාම ලීනං චිත්තං මේ කෝසජ්ජානුපත්තං හිත හැංගී ගත්තොත් නින්දට වැටෙනවා. ඔනසේ උනන්දු වෙලා දඟලන ගත්තොත් අවිශ්සිලා මේ මැසි පොඩි අවිශ්සිලා ගියා වගේ එල්ල කරගන්න බැරි වෙනවා. අරමුණට රාග මනාප වුණොත් අනේ හොඳයි කියලා රාගය පහළ වෙනවා. අරමුණ අපරාධකින් කියලා හිතනොත් ද්වේෂය පහළනවා. මේ හය විතරමයි මනුස්ස හිතක තියෙන්නේ. ඔය හයට අඩු කරලා දීලා තියෙනවා බුදුජානනාංශය. ඒ හයෙන් අපිට දාන්න තියෙන්නේ භාවනා කරනකොට එනේන හිතවිල්ල බෑග් හයක් අරගෙන යන්න එකට එකට දාන්න. දාපුවම වැඩියෙන් තියෙන බෑග් එක තමයි මගේ චරිතය. ඉතින් ඒක කවදාවත් අරමුණේ ඉන්න වෙලාව අල්ලන්න බෑ වැරද්දෙන් තමයි අල්ලන්න පුළුවන්. මගේ චරිත ලක්ෂණේ මොකද්ද කියලා අල්ලන්නේ මට මට සිදුවෙන වැරදි ටික. ඒ නිසා අපි වැරදි වලට ද්වේෂ කරනවා කියලා කියන්නේ මට මාව අඳුන ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. මේකදී ඔය ද්වේතානපසන සූත්‍රයේ කියන්නේම එහෙම එක පැත්තකට ද්වේෂ කරන්න බෑ. ද්වේෂ කරනකොට අපි බ්ලැක් ස්පොට් එකක් හදා ගන්නවා. අපි ඩාක් ස්පොට් එකක් හදා ගන්නවා. අපිට කාදාකත් ඒක හොයා ගන්න බෑ. එතනමයි නිවන තියෙන්නේ තමයි. ඒ නිසා ඕකට මනාප වෙන්න මනාප වෙන්නේ මධ්‍යස්ත වෙන්න පුරුදු විදිහට විහි කරන්න එපා ඔබ. වැරදුනාම වැරදීමක් නෙවෙයි මේක. මේක රෝග නිర్ణයට රෝග ලක්ෂණයක්. අපි මේක පන්නලයි උත්තර හොයන්න හදන්නේ. කවදාවත් උත්තරයක් නැහැ. එනිසා මේක පිළිබඳ ගවේෂණය කළ යුතුමයි. ඒක තමන්ම කළ යුතුයි. පුත්‍රජනසේ පොදු මැප් එක තියලා තියෙනවා. එනිසා අපි වරින් වර දවසේ උදේවරුේ අනාගත සැලසුම් වැඩි. දවසේ ඉවර වෙනකොට අනාගත ප්‍රතිකංකන වැඩි. එයාගේ අවුරුද්දේ සීසන් එකේ ජීවිතේ ඒව ඒව සාමාන්‍ය පැටර්න්ස්. ස්වාමීන් වහන්සේ අපේ සත්‍යම් භාවනා කරනකොට කොටස් තුනකට කන්න බැලුවා පාවිච්චනවා සලනවා තිරස්ලා කොටසක් විතරක් වැඩිපුරම තීරෝ කියන හැම තිස්සම අනිත් ඒවාට ප්‍රශ්නයක් නෑ ඒක හැම වෙලාවෙම පේනවනම් පය යවන එක පේනවා කියලා අපි හිතමු යාට පේනවනම් වම යවන එක දකුණ යවන එක අත් නෑර පේනවනම් ඒක හොඳටම ඇති ඊට ඉස්සර එක පේන්නේ නැහැ පස්සේ එක පේන්නේත් නැහැ. නමුත් හැබැයි මේ පේන එක හැම වමේදීම හැම දකුණේදීම පේනවනම් තමයි හොඳටම සතිය පිටවලා දෙන්නේ. ඒකේ සතුටු වෙච්ච ගමන් ඉස්සර පස්සර දෙක සමහර විටක පේන්න ඉඩ තියෙනවා. අරගයි මේකයි පේන්නේ කියලා පශ්චාත්තාප වුණොත් හිතේ බැටරි බහිනවා. හිත ඔක්කොම ඩිස්චාර්ජ් වෙනවා. එතකොට හිත හිරි වැටෙනවා. මේ දැන් දැන් මට හොඳ හොඳ විස්තරයක් පේනවා. මුළු ජවනිකාවේ එක කැලක් හයිලයිට් වෙනවා. හැබැයි ඒක හැම පියවරේදීම පේනවනම් ඉම්ප්‍රූව්මන්ට් එකක් විදිහට ගන්න කියන්නේ. ඒ වගේම සක්මන් කරනකොට එක එක ස්ටෙප් එකක් පේන්නේ හුස්මෙන් විතරක් හිතේ යනවනේ. ඔය එතකොට තමයි කියන්න ඕනේ මේ වින් ස්ක්‍රීන් එක බලන්නේ නැතුව සයිඩ් බලන විතර විකරනවා. අපිට අපිට වාහනේ යනකොට වින් ස්ක්‍රීන් එක බලන්න කියලා. සයිඩ් කණ්ණාඩි තියෙනවා. ඊනොට මෙහෙම හරහන් ඩ්‍රයිවිං කරන්න ගියොත් පාරේ අයින් ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙන්න වෙනවා. ඒතර නවත්තන්න. ඒ දැන දැනගන්න ඕනේ මේ අපිට හිතට මොනවාරි කිව්වොත් ඒක නොකර වෙන එකක් කරන්න හිතට පුදුමාකාර නිදහසට කරනු තියෙන. ඒක ඉතින් හැටි. අපි දන්නේ පොඩි එකා හිතුවක් කාර්කමට එහෙම කරනවා කියලා. පොඩි එකා නේ පොඩි එකා එහෙම හිතන අම්මත් ඒ වගේ, ඒ දෙන්න තාත්තත් ඒ වගේ. දුන්නොත් මේ වැඩේ කරපන් කියලා ඒකෙන් එහා පැත්තෙන් යන්න තියෙන පාර හොයන එක තමයි අපේ කඩත් පුලි ඔකමනා දහබදොනා වට්ටපඳුර හිතේ හැටි. එක් එක්කේවත් වෙනසක් නැහැ අපිට කිව්වොත් මෙන්න මේකයි ඉර කියලා අපි කවදාත් ඒක දිහා බලන්නේ මෙහෙන් ගිහිල්ලා එන්න බැරිද කියලා වහනවා මෙතනින් යන්න බැරිද ඒක පරිේශන තෘෂ්ණාව කියලා කියන්නේ සාමාන්‍ය කාම තෘෂ්ණාව කාමාතේ පඨමාසේනා ဒ ුතියාරදි විච්ඡේදී තතියං කුප්පිපාසා තතුත්තං තණ්හා කාමේශා තණ්හාව කියලා දෙකක් පෙන්වනවා ඉස්ලාම තියෙන මේ අපේ ඉඳුරක් පෙන්වීමේ ආසාව ඊගාට පරිේශන තෘෂ්ණාව කියලා එකක් තියෙනවා අනිකයි කෙරුවට වැඩිය වෙනස් ක්‍රමයකින් මට කරන්න බැරිද ෂෝට් කට් එකේ යන්න බැරිද? මේ හැම එකකින්ම කරන්නේ අර ඊගාව සරල ඍජු චිත්තක්ෂණය පනවන. අන්න මේක කොම්ප්ලිකේට් කරගන්න. ඉතින් ඊට පස්සේ අනාගෙන පටලවාගෙන ආපු වැඩෙත් මතක නැති වෙලා. ඉතින් ඒක මේ ශක්තිය හරි හැටියට පාවිච්චි වීමක් නෙවෙයි. ඒ ශක්තිය තමන්ගේ ශක්තිය තමන්ට විරුද්ධව පාවිච්චි වීම. ඊට පස්සේ මේ දෙකේ දෙකේ එකට ගමන් කරන විශාල ජවයක් එනවා. දෙකේ එකට ගැටුනොත් එතනම තියසුලියක් හැදෙනවා. ඉතින් ඒ හරහා තමයි ওই විද්‍යාවක් ඇවිල්ලා තියෙන්නේ. ඔය ලෝකයේ ওই නවීන විද්‍යාව කියන එක ඔන ඔය පරිශන තෘෂ්ණාවාර ආපු එක. ඕකට විද්‍යාව කියනවා බුදුහාමරගේ විද්‍යාවට මොකද්ද කියන්නේ කියලා කේමනන්ද සාචයන්. ඕකටත් විද්‍යාව කියනවා නම් බුදුහාමරගේ විද්‍යාවට මොකක්ද කියන නිසා මේකට කියන්නේ සුද්ධ අවිද්‍යාවක් මෙතන තියෙන්නේ පිස්සුවක්. මේ දීලා තියෙන දේ කාල වර්තමාන මොහොතේ ඉන්න බැරුවට කරන පරිශන උතන තියෙන. ඒක වළක්වන්න බෑ. ඒක හැම කෙනාගේම වැටෙනම ආශියා කරේ මිනිස්සු ඒක දැනගෙන ඒකට පයින් රිලොන්ට ඉනිම බැඳෙන්නේ නැහැ. ආශියා වෙනසුන්ට ඒ නිසා Nobel Prize නැහැ. අපිට patent නැහැ. මේ පැත්තේ මිනිස්සුමයි patent දෙන්නේ චෙක් කරන්නේ අනේ අපි කට අරගෙන ඉන්නවා අපිටත් හම්බ වෙයි කියලා නෑ අපිට අපිට නෑ. ඒක මේ විද්‍යාවේ නිෂ්පාදන ඔක්කොම බටේට චින්තනයේ තියෙන හැට විතරයි තියෙන්නේ. ඒක නම් අපි කනගාටු වෙන්න ඕනේ නැහැ මොකද අපි ඒක උනන්දු කරවන්නේ නැහැ. ඒ උනන්දු කරවනකොට කරන්නේ මේ හිතුවක්කාර ශක්තියකට බලය දීලා ඒකෙන් ලැබෙන ඵලයක් කවදාකවත් මොනම තාලකින්වත් නිවනට යොමු කරන්නේ නැහැ කාමයටමයි. බටේට ලෝකේ තියෙන එක ඒක හොඳටම පේනවා. පැහැදිලිවම විද්‍යාව සදාචාරය පිළිගන්නේ නැහැ. සදාචාරය පිළිගත්තොත් විද්‍යාවට යන්න බෑ. ඒ නිසා මේ પરම්පරා කීපයක් ගිහිල්ලා තියෙනවා මොන්නම සදාචාරයක්වත් ඉස්තර කරන්න බෑ. ඉස්තර කරපු ගමන් ඒකම මේ විශාල නුහුරු නුපුරුද්දයක් වඩපත් වෙනවා. ඒ නිසාද ඩයලොග් එක ඊස්ටර්න් වෙස්ට් ඩයලොග් එකකින් පේන්න පටන් ගන්න තියෙනවා. අපි ඉච්චර දියුණු නැති වුණාට පරිශ්‍රණ දිගේ නොගියට අපි ළඟ මොකද්ද සදාචාරයක් ඉතුරුලා තියෙනවා. ඒක හදන්න බෑ. ඒකට තියෙන්නේ මේක ප්‍රිසර්වේෂන් විතරයි කරන නඩත්තු කරගත්තොත් ඉක්මනට දුවන්න කියලා මේ කාබාසිනියා කරගත්ත නැත්නම් ඉතුරු වෙනවා. නමුත් ඉක්මනට දුවන්න කියලා විනාශ කරගත්තට පස්සේ ආය කාටවත් හදන්න බෑ. ඒක නිසා දැන් ওই ඉතාලි වගේ රටවල් වල දියුණු රටවල් වල දරුවන්ගේ සදාචාරයක් ගැන දෙමාපියෝ මොන විදිහකින් කතා කරන්නේ කතා කතා කරලා වැඩක් නැහැ. මොකද මේ දෙමාපියෝ දන්නවා අපිත් හැදුනේ ඔහොම තමයි. අපේ අච්චිලා සීයලා නම් ඔයිට වැඩිය සදාචාරයක් තිබුණා කියලා. ජපානයේ ගණ්ඩම දෙයක් නෙමෙයි. එච්චර සම්ප්‍රදායක් තිබුණ රටේ දැන් හැම තැනම කාමේ විතරයි. හැබැයි රටේ ලොකු ලොකු ආර්ථිකයක් තියෙනවා. ඇමරිකාවට පස්සේ හොඳම ආර්ථිකය තියාගත්ත මිනිස්සු. නමුත් තිබුණු ඒ සම්ප්‍රදායන කුල ගතිය පාවා දීලා තමයි මේකට ගන්න තියෙන්නේ. මේක පිළිබඳව හොඳම රචනය ලියනවන ලියන්න තියෙන්නේ ඒ මුස්ලිම් මිනිසයා කරන අද කරන ප්‍රාර්ථනේ. ඒ මිනිසයාගේ විශාල ජනතාවක් කියනවා අපි කුරානේ සාලියා නීතිය, සාරියා නීතිය රකිමු. එතකොට දිනු කරන්න හදන જાතින් කියනවා. එතකොට අපි විද්‍යානුකූල දිනු જાතින්ගේ ආයුධ වලින් පැට කන්න වෙනවා. ඒ නිසා අපි විද්‍යාව දියුණු කරන්න ඕනේ. අපි ටෙක්නික් එක ගන්න ඕනේ කියලා. ඒ මිස කියන්නේ ඇත්තටම සෝජාතිකව. නමුත් මුස්ලිම් මිනිස්සුන්ගෙම ඒ අය කෙරේ වපරැහෙන් බලන්න. අපේ අනකාරික දම්පාඩුමාට ඒක සිද්ධ වුණා. එයා ජපානට මිෂන් ශාවලා එක එක එක එක නව නිෂ්පාදන ගෙන්නගත්ත ලංකාවට. ගෙන්නගෙන අපේ ජාතියත් ගොඩනගන්න. නමුත් එතුමට දකින්න හම්බුනේ ඒ දියුණු වෙන්න වෙන්න වෙන්න වෙන්නේ මොකද? සදාචාරක වටිනාකම් අගඩුවලා යනවා. ඉතින් මේ දෙක අතර වෙනසට උත්තරේ තමයි පරිේශන තෘෂ්ණාව. පරිේශන තෘෂ්ණාවට උසි ගන්නන්න ඕනේ නම් අපේ දරුවෙක් හරි ඉස්කෝලයක් හරි ආයතනයක් හරි එයා ගැන සදාචාරය ගැන කතා කරන්න දෙන්න එපා. ඕන දෙයක් කොයි එකත් හරි කමන්නේ ඉදිරියට යන්න ගියොත් ලොකු දියුණුවක් පේනවා. හැබැයි ඒ දියුණුවෙන් ළමයාගෙන් සදාචාරය බලාපොරොත්තු වෙන්නත් එපා. ඉබ්බන්ගේ පියාට බලාපොරොත්තු වෙන්න එපා. සදාචාරය බලාපොරොත්තු වෙන මනුස්සයෝ පරිේශන සූත්‍රණ තමයි තලාව භාගනේ ඉන්නේ. එයා ඔය අම්මා කියන දෙයක් අහගෙන දරදී ඇදගෙන ඔය කටයුතු කරගෙන ඉන්නවා මැට්ටා. බම්කි. යන් ගමේ බයියා. ඉතින් මේ දෙකම දකින්න පුළුවන් අපි මැදපන්ති ඉන්න අපිට තියෙන වාසනාව තමයි අර වගේ තාම සම්ප්‍රදාන කුලගත කරන මිනිස්සු જાතිකුත් ඉන්නවා. ඊටාම ශීඝ්‍රයෙන් විද්‍යානුකූල දිනුවක් හොයන කට්ටියකුත් ඉන්නවා. මේගොල්ලෝ විද්‍යාව දිනුනාට මේගොල්ලන් වගේ කරනවා. මේගොල්ලෝ සම්ප්‍රදාන කුල හිටියට විද්‍යානුකූල දිනුවා වගේ කරනවා. අපිට තියෙන දෙපැත්තේ බලන එක එක්ක සන්තෝෂෙන්නේ නැහැ. අනේ ජපන් රටේ මේ භාවනා රූටින් එකක් හැටියට කරනවා කරනවා කරනවා කියලාද කියන්නේ ඊට ඔය දැකලාද කියන්නේ අහලාද කියන්නේ නැත්නම් ඔය හිත අහපු දෙයක්ද ඔය සමහර ෆැක්ටරිස් වල එහෙම කරනවා නෑ ඒ ෆයර් සිස්ටම් වගේ දේවල් කරනවා ඒ ප්‍රොඩක්ටිවිටි වැඩි කරනවා නමුත් දැන් ඉන්න પરම්පරාව පිළිබඳව සියලා අත්තලා මොන්නම විශ්වාසයක්වත් නැහැ. ඉස්සෙල්ලා හැම වෙලාවෙම ඒකේ ඉන්න වයසක මනුස්සයන් අහලා තමයි ඔක්කොම කරන්නේ. දැන් ඒක ගියා. දැන් ආයේ ගන්න බැරි මට්ටමට ගියා. දැන් ඊගාට චීනේ යනවා ඒක. චීනේ යන කොන්සියුමරයිසේෂන් එක ආවොත් මේ ලෝකේ වින මේ ඇමරිකාව විනාශ කරන පාරිභෝගිකත්වයත් එක්ක චීනෙත් පාරිභෝගිකත්වයට ආවොත් බැලන්ස් කරන්න බැරි වෙයි කියලා කියනවා. පුදුමාකාර විදියට ඒ පැත්තේ ඒකට ප්‍රොටෙස්ටනිසම් තමයි යන්නේ. අනුන්ට වැඩිය අපි උතුම්. අපිට අහිත්කංශ වෙලේ ක්වොලිටි බඩු හදන්න පුළුවන්. අපි හදනවා. ඒ හදන්න යනකොට ඒ තිබුණු සදාචාරය තිබුණු සංස්කෘතික වටිනාකම් දෙක එකට යන්න බෑ. ඒක ඉතින් හොඳට ඕම දන්න දෙයක්. මේ ඒක තියෙනවා මේක තියෙන මේක නෑ පොල් පිට පාගන වගේ තමයි. මේ පැත්ත පාගන මේ පැත්ත උඩ අපි දැන් ඉන්නේ ඒ තර්ඩ් වේව් එකේ එක පැත්තට ගිය රටවල් වල ඉඳදී අපි මැද ඉඳලා අපිට පේනවා ඉස්සරහට ගිය කට්ටියට මෙහෙම වුණා. කිසිම දියුණුවක් නැති කට්ටිය මෙහෙමයි අපි ලංකාවේ තියෙනවා ලංකාවම කියලා කියන්න බෑ ඒ අවදි මනසකින් හිටියොත් පේනවා අපිට මේ දෙක ඕනේ කඹේ කැවිදිනකොට කුඩ දෙකක් කරයි යන්න වගේ මේ පැත්තෙන් යනවා විද්‍යානුකූල දියුණුව මේ පැත්තෙන් යනවා සදාචාරය ওই දෙක බැලන්ස් වුණොත් හෙල්ලෙන වෙලාවේ උදව් වෙතයි එක පැත්තකට ගිහිල්ලා ගිය ගමන් මොන જાතියක්වත් කරන්න බෑ නිසා තුන්වෙනි ලෝකේ රටවල් වාසනාවන්තයි. මොකද ඉක්මනට ශීක්‍රයෙන් දිනුනෙච්ච රටවල් රටවල් වල සාමාන්‍ය ජනතාව නම් තාම දන්නේ ඒකේ ඉන්න টොප් ක්ලාස් සයන්ටිස්ට්ලායි පොලිටිෂියන්ස්ලායි දන්නවා ඒගොල්ලෝ රට කාලා ඉවරයි කියලා දැන්. ඒතරතුරු ගත්තොත් තේරෙනවා අපි ඉක්මනට යන්නේකද කරන්න ඕනේ. නව නිෂ්පාදනට යන්නේකද නැත්නම් තියෙන දේ අරස කරන්නේකද. නව නිෂ්පාදනට යන්නේක තමයි පරිේශන තෘෂ්ණාව කියලා <clears throat> හතරවෙනි මාර බලවේගයේ විදිය තමයි දශමාර සේනාවල බුදුරජාණන්සේ පෙන්නලා තියෙන්නේ. Whenever, sir, with reference to the term letting go, why exa what exactly does it mean? Do you get rid of defilements by letting go? If so, how can this be achieved from the root of the problem and not just superficially? Not just superficially. <coughs> Also, how can you reduce your attachments to loved ones and material objects? The first one is, the answer is in the Dvitanapasana Sutta. Uh, you can't let go something without catching something. That's a, letting go is the very uh, fancy part, good part, but in order to get let go, you have to hold something. The Buddha says, let go the bad, hold into the good. And then after a while you find still the same frustration, same unsatisfaction. Then you may see, now you are in good. And you are holding to that. But there is another better one. Now you let go the good and hold into better one. And further and further, the, the better one tomorrow, yesterday, yesterday, uh, today better one, uh, day after will be just normal. Again, you may find a still better one. So always what you do is give up good in order to catch better, So that is why idam nisa idam pajata. You get rid of this in order to catch something better Better means less defiled. Straight to the point. No, no complication. So day by day, when and where you go up, as you climb up the mountain, you can see the plateau as far as possible, as far as you go up. Likewise, you more and more you go there, always you get a better. There is no letting go Letting go is the one the Westerners are very happy to put forward. But that is only a part and parcel of the game. In order to let go, when you are climbing a ladder, in order to let go your lower leg, you have to catch all the upper, uh, මොකක්ද කියන්නේ ඉනිමගේ front. So more and more you hold, more and more you can get rid of. So that is what the Buddha, idam nissa idam pajata. so therefore you must always must understand in order to get rid of this what you are catching. In the first question, in order to get rid of karma sanya, you have to catch rupa. And once you establish the rupa, then again you may find rupa also something gross. Instead, when it is disappearing, again the Rupa Sanya come into being. And then you try to understand Rupa Sanya. So Kama, Kama Sanya, Rupa, Rupa Sanya. Refining happens, but no overnight letting go. No one shot or letting go. I think letting go ism is the one. And therefore, we can explain it only with compare with the uh, good and the better. Always try to adhere to the better, but they are sorry you have to give up good. So that is what the, your dear and near ones and the properties. So what you think now the best is not the what whenever you try to see the immaterial pleasure. Immaterial pleasure is uh, no maintenance cost, inalienable, unalloyed, and uh, no one can rob. So whenever you see, whenever you associate, you find all the dear and near ones, all your properties, so <laughs> very heavy maintenance cost. They are taxing we and all the ways and still perishable. Immaterial pleasure is not perishable. No, can, no one can rob, no one can develop envious, become envious towards that. So as far as you don't know uh, the immaterial pleasure, uh, you are in up one-upmanship, fighting to get the better of materialism. So that is what the materialism is called that is oh, communism, materialism, capitalism, is based on that. So that is for the people, those who do not know uh, Chitta Viveka or meditative kind of a concentration or kind of a immaterial pleasure, for them, this is the only world. For them, getting reading, uh, getting to get rid of this means getting rid of all the world. Because they don't know where to catch, what is to hold on to. What is to be hold on is immaterial pleasure, but that is not the Nibbana. And then further you go there, it is called Avedaita Sukha. That's a kind of a pleasure that is no the person uh, who is entertaining is no more. So this is how it is always gradual. Uh, anupubba Shikha, Anupubba Kiriya, Anupubba Patipada. So that is the what the Buddha in Dvitanapasana Sutta try to explain so you have to understand two sides of uh, each and every problem, each and every answer. So our education and our linear system is only highlighting one side. So therefore, whatever we do, maximum efficiency we can get 50%, because you do not know the other side. moment you come to know, you may understand why your formulas are not working, why your methodologies are not working, because you have not seen the problem. universal, what is Sankara and Vinyana? Also meaning of Chetana. In the Patichasampada, why is Vedana first? Then Sanya, Sankara and Vinyana last. Vedana first. Why is Vedana first? Then Sanya, Sankara and Vinyana last. Oh, that means that. It's a, it's, a, it's a question regarding the jargon. It's a question regarding the technical terms. If someone wish to understand Vijnana and Sankara, please listen to the yesterday and day, after, day before talks. And that is the way we isolated Vijnana and Sankara. Of course, they are interrelationship. And again asking what is it? And asking the, what is the chaitanya? So you asked yesterday, I try as much as possible, Chaitanya means Sankara. So whenever you miss that, all your listening is not is incomplete. So it is it's, uh, sympathetic. It's, uh, you have to sympathize. Best thing is to listen again and again. Um, I think she wants to say English. Yes. Oh, no, no. So you have to wait till today. <laughs> it's simple as that. material life, uh, pressure and material pressure Can given niramisha and answer. Amisha, niramisha. ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න අපි විනාඩි 50ක් කරන් තියෙනවා තව වෙලා තියෙනවා කාට හරි වෙන ඉස්සක් කර යුතු ප්‍රශ්න තියෙනවා සංඥාසමි එදිනදා ජීවිතයේදී අසියෙන් ගත කරනකොට සාමාන්‍යයෙන් ගේ ජීවිතයේදී හුඟක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ගොඩක් අමතක වීම වෙනවා මොකද හේතුව පස්සේ හන්දාවකට කරන්න තියෙන හිට මොකද කරන්න තියෙන එක අමතකම සතිය සතිය නිසා සතියෙන් ඉන්න නිසා ඕ මේ දවස්වල අපි මේ ආටිකල් එක පරිවර්තනය කරනවා සතිය තියෙන ගුණයක් මුල් මොකද්ද මුළු වාක්‍යෙ මොකද්ද කියේ සරිතා අනිසරිතා චිර කතම්පි චිර බාහිතම්පි සරිතා අනුසරිතා කියලා චර්ය ලක්ෂණයක් තියෙනවා මේක තමයි අපි ඉංග්‍රීසිලා කතා කරගෙන හිටියේ ඒ කියන්නේ සතිය තියෙනවනම් බොහෝ කලකට පෙර කල කීද හොඳට සීපත් කරන්න පුළුවන්. එනිසා සතියෙන් ඉනකොට සීය නැති වෙනවා කියන එක යුනිවර්සල් ෆැක්ට් එකක් නෙවෙයි. දුවට මතක හිටිනවා කියන එක තමයි සතිය නිසා වෙන්නේ. ඒ නිසා සත්‍යමත් වෙන්න හදනකොට සමහර දේවල් අමතක වෙනවා කියන එක නෙමෙයි කියන්න තියෙන්නේ මෙතෙක් කල් අමතකුණයි බව දන්නේ සතිමත් වීම නිසා දැන් දන්නවා අපි සිද්ධියකට සම්බන්ධ වුණාට සිද්ධියෙන් පහෙන් එකයි අපි අල්ලන්නේ මතක හිටින්නෙත් පහෙන් එකයි අපිට ගොඩාක් අමතකුන් නැත්තම් කවදාවත් මේ මනස නඩත්තු කරන්න බෑ මේ සංඥා ඔක්කොම ඔලුවට දාගත්තොත් මේක පිසු විකාරයක් ඒ නිසා ස්වභාවික වරණේ අපිට වැඩියෙන්ම කාමයේ ගැන දෙන තොරතුරු විතරයි ඉතුරු වෙන්නේ අනිත් ඒවා ස්වභාවයෙන් ෆිල්ටර් වෙලා හැලෙනවා ඉඳලා ටික කාලයක් කරනකොට නෝනා කියන දේ ඇහෙන්නේ නැහනේ කොහොමද කිව්වක්වත්. ඒක මේ මේ ප්‍රශ්නයක් නෙවෙයි ඒ ඇති. මොකද හැමදාම කන බින්දවනේ. ඉතින් ඒක නැහැනේ කොහොමද මට අහුන්නේ නැහැ කියන්නේ. ඒකත් ඒ වගේ. ඒක ඒක මේ සතිය දෝෂයක් නෙවෙයි. දැන් දන්නවා අපි සතියෙන් අපිට මේ මේ ෆිල්ටර් කරලා ගන්නේ ෆිල්ටර් කරන වෙලාවෙදී නම් පේන තියෙන මුළු එකම එනවා වගේ. විඥානේ එහෙම මවලා තමයි පෙන්වන්නේ. නමුත් ඊට පස්සේ සලකා බැලීමක් සිදු වෙන්නේ සතියෙන් ඉන්න කරාට විතරයි. ඒ සංසන්දනය කරනකොට පේනවා. අපිට ඕනේ ටික විතරයි අපට ඇහෙන්නේ. අපිට ඕනේ ටික විතර අපට පේන්නේ. අපි ඒකෙන් ලෝකයක් හදාගන්නවා. අපි හිතනවා මෙයාටත් ඇහෙන්නේ මට ඇහිච්ච ටිකමයි කියලා. මෙයාටත් පේන්නේ මට පේන්නේ. නමුත් සම්පූර්ණයෙන්ම එයාගේ කාම ලෝකේ මගෙන් වෙනස නිසා එයාට ඇහෙන්නේ එයාගේ ඒ කාමයේ තර කිරීමට අවශ්‍ය, මාන්නේ තර කිරීමට අවශ්‍ය, දෘෂ්ටි තර කිරීමට අවශ්‍ය දේ පමණයි. ඒ නිසා අපි දෙන්න සංසන්දනය කරුවොත් එහෙම අපි දෙන්න උසාවියට කියලා සාක්ෂියක් දුන්නොත් දෙන්නම ඉඳලා තියෙනවා දෙන්නම ඇහෙන් දැකලා තියෙනවා. යායකට උත්තරේ මයකට උත්තර වෙන්නේ නැහැ. ඉතින් ඒක දැනගත්තා කියන්නේ දෝෂයක් නෙවෙයි. මම හිතනවා ඒක සත්‍යයට විරුද්ධ වීමක්. අපි ළඟ තියෙන්නේ හැම වෙලාවෙම මතකය අපේ අපේ ස්වභාවික වර්ණයක් හරහා මට රුචියගෙන දැන් මගේ තණ්හා මාන දිටි වදන් ටික විතරයි මගේ මගේ හાર્ඩ් ඩිස්ක් එකේ ඉඳී තියෙන්නේ. එහෙම නැතිව මට ඇහෙන්නේ මට පේන්නේ ඉතින් අනිත් එක නෑ එයාට දොස් කියලා වැඩක් නෑ. ඉතින් ඒක එයා කරලා හිතලා ගන්න එක නෙවෙයි. සම්මත සතියෙම ඉන්නකොට දැන් ඉස්සරහට තියෙන දේ ගැන හිතන plan එකක් ගන්න වෙලාවක් ගන්න ඕනේ. එහෙමයි තේරුණේ. නෑ. සතියෙන් ඉන්නවනම් ඉස්සර plan එකක් ඕනේ. දැන් ජොලියෙන් ඉන්නේ. මොකට ඉස්සර plan? දැන් අපිට තියෙනවා නම් අදහසද පන්සලට යන්න හරි මොකටද යන්න තියෙනවා මේක සම්හරණට සතියෙම ඉන්න නිසා ඒ වෙලෙට මතක තියෙනවා සතියෙන් නොහිටියත් නොහිටෙන්න පුළුවන් සතියෙන් හිටියයි කියන එකම නෙමෙයි ප්‍රධාන වැරද අපිට කරන්න තියෙන ගොඩාක් වැඩ අපේ ඇති මොනම විදිහකින් අපිට කරලා ඉවර කරන්න බෑනේ එක්කෙනෙකුටවත් කරලා ඉවර කරන්න බෑනේ ඉතින් ඒකනේ කියන්නේ නෑදෑයින්ගෙන් කවදා හොඳක් නෑ කියලා නෑදෑ හිතන්නේ මෙයාට ඕන නම් මට මේට වැඩිය කරන්න පුළුවන් දරුවෝ හැම වෙලාවෙම හිතන්නේ දීමපියන්ට ඔයිට වැඩිය ඇත්තටම මට කරන්න පුළුවන් ආණ්ඩුව ඊට වැඩිය අපිට කරන්න පුළුවන් කියලා අපි රට වැසියන් වශයෙන් හිතනවා. ඒක එකිනෙක සතුටු නැහැ. හැබැයි දෙමාපියෝ ලාඩිය දාගෙන දරුවන්ට හම්බ කරලා දෙනවා. ඒකට දරුවෝ ඊට වැඩිය කොහොමදත් අපේක්ෂාව ඊට වැඩි වැඩි. මේට ඕන නම් අපිට තාත්තට පිටුවේ කරන්න තිබුණා කියන හැකියාව තමයි තියෙන්නේ. ඉතින් ඒක ඒ ස්වභාවයේදී අපි තේරුම් ගන්න මේ දරුවෝ ඔක්කොම සන්තෝෂ කරන්න බෑ. දෙමාපියෝ ඔක්කොම සන්තෝෂ කරන්න බෑ. රජුරන්ට රටවැසිය සම්පූර්ණ කරන්න බෑ. ඉතින් ඒක දකින්නවා කියන එක සතියෙන් සිද්ධ වෙනවා. දකින් සිද්දන මේ ලෝකේ ඌනෝ අතිත්තෝ කාමදාසෝ. මේ ලෝකේ කියන්නේ ඌන භාවයක්. පිරිච්ච භාවයක් නෙවෙයි. අතිත්තෝ අතෘප්තිකර භාවයක්. කාමදාසෝ අපි දැනසන නොදැන හෝ හීනෙන් හරි අවදියෙන් හරි මේ කාමයට පහඳින්නේ. කාමයේ දාසයෝ, බද්දලයෝ. ඉජුක දැනගත්තයි කියලා වහකන්න දැනේ. ඒක තමයි සත්‍යය. සතිය නැති වෙලාවට නෑ මම නම් හරි සෝක් සාන්ත දාන්ත තීන්ත කෝඩුව ගියාන තමයි ඉන්නේ. සතියෙන් ඉනෝඩ පේනවා මේක තන්නේ කර ඇයිදල් දෙයක් මේක තන්නේ කර ප්ලේට් එකක් නැහැ. අද්දි අල්ලි පටලැවිල්ලක් අල්ලි පවාපෑමක් කරගෙන ඉන්නේ කිය. ඒක දැනගන්න එක ලොකු පෞරුෂත්වයක් ඕන. ඒකට ලොකු නිහතමානිකමක් ඕන. ලොකු ශ්‍රද්ධාවක් ඕනේ. මම මේ මවාපාන හදලා චරිතේ මොන විදිහෙන්වත් ගෙනියන්න බෑ. ඒකාන්තයෙන්ම කටේ තියෙන නැතිවන්දම් පුරා පල්ලෙන් බයිනෝ ඒක අපිට තේරෙන්නේ නැතුනට ඕනම කෙනෙකුට තේරෙන ඔයා ඔයා කියන දේ නෙමෙයි කරන්නේ. එතන අපි හැම වෙලාවෙම පෙන්වන්න දැන් නෑ නේ. එහෙම නෑ. එදා එහෙම වුණාට මම මීගාවේ දෙයියන් දෙන්නම් කියන්නේ. සතියෙන් වෙන්නේ ඒ ටික පේන්න පටන් ගන්නවා. ඒකට ඒකට මොහොන දෙන්න විශාල පෞරුෂත්වයක් ඕනේ. එහෙම නැත්නම් වික්ත ප්‍රතිබල වෙන්න ඕනේ. ඒක ප්‍රතිබල ශක්තියක් තියෙනවානේ මේක මේ කවුරුත් වසංගන ජීවත් වෙන්න උනාට. මේක සත්‍ය මේකයි. ඒක ප්‍රසිද්ධිය කියන්න ඕනක මොකුත් නැහැ. ප්‍රසිද්ධිය කියන්න ගියාම එන්න තමයි මොකක්. අවුල් වෙන්නේ. එහෙනම් හැම කෙනාම මේ මවාපෑමන්නේ කරන්නේ. එක එකටවත් මේ සමාජයේ මේ අවශ්‍යතාව වෙන අංග සම්පූර්ණ කරන්න බෑ. කොහොමඩක්වත් කරන්න බෑ. ඉතින් බාරගත්තා ඉවරයි. බාර ගන්නවා කියලා කියන්නේ කම්මැලිකමට කරාරින්න කරන දෙයක් නෙවෙයි. මේ මහත්මා ගාන්ධි සමාජයට ආරාධනායනවල හරියට අර සභාවට එනවා. ඉතින් කියනවලු මගේ බూరు සහෝදරයා ඉඳ දුන්නොත් එඤ්ඤම් කියනවා. කියන මිනිහා ඇඟ විතරම ලෙඩ. මේ බూరు සහෝදරයා ඉඳ දුන්නොත් එන්නම්. ඉතින් දුන්න තමන කරන්නේ. ගාන්ධිතුමාට මේ නේරුට ගිහිල්ලා කිව්වලු මේ උත්සවයේ බෞද්ධ උත්සවයක් ඔබතුමා ඉන්නම ඕනේ. එන්න කියලා මම එනවයි කියලා දාන්න එන්න නොවෙන්න ඉඳ තියෙන. ඕගොල්ලෝ බෝඩ් එකට දාන්න ප්‍රශ්න නැහැ. ඉතින් ආ කියනවා ගාන්ධිතුමාගේ අනුමැතිය පිට අපි මේක සංවිධානය කරලා එතුමා ආවල් වෙලාවට මූලාසනේ ගන්නවා ඇති නෑ ඒ වෙලාව. ඔක වැඩ යනවා. තන්නේ කරන ඕක විතරමයි ලෝකේ කියන්නේ. ඒක නැති බවක් වෙන්න තමයි අපි ස්ටේජ් ගන්න ෆ්ලෑෂ් ලයිට් හයි කරනවා දඟල දඟලිල්ල තියෙන්නේ. ඒක සංස්කරණය කියලා කියන්නේ. මේ ස්වභාවයට ගියාම දැන් පොඩි දරුවට ඒක ප්‍රශ්නයක් නෑ. තීරසනාට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද යා මාන්නයක් කියන එක අඳුරගන්නේ නෑනේ තාම. ඒ ඔය තියෙන යා මේ කක්ක පැත්තේ ඉලි තිබුණා කියලා බල්ලෙකුට ප්‍රශ්නයක් තියෙනවා. පරිසංගන්දින්නේම කතා කරලා තියෙනවා. නෑ. ඕලෙක ප්‍රශ්නකුත් නෑ. අපිට එහෙම හිතුවොත් මොකද වෙන්නේ? මලහුලක් වෙනවා නේ වන්සට උදෝ නරක කළා මැරලා වැටේ බැරි වෙලාවත් අඳුන් ගලවල වැටපත් වෙන ප්‍රසිද්ධ සබාව. මේ තන්නේ ක්‍රමේ මවා ගත්ත මේ ඔක්කොම අංග සම්පූර්ණ කරන්න පුළුවන් කියලා හිතාගත්ත හිතලුවකම ජීවත් වෙන්නේ. අපි යෝගාවචර කරන්න හදන්නේ අපි එකිනෙකා දන්නවා. අපි සමාජ නීති කඩන්න ඕන කමක් නැහැ. අපි එකිනෙකාට ගෞරවත්වය අඩු කරන්න ඕන කමකුත් නැහැ. ඒ කෙරුවට මේ ජීවිතය කියලා කියන්නේ වැරදි රාශියක්. අඩුපාඩු රාශියක් මිස පරිපූර්ණත්ව රාශියක් නෙවෙයි. ඒ නිසා අපි ඉදින්දා ජීවිතේ සතුටුමත් වෙනකොට හොඳටම තේරෙනවා මට ඕන වුණත් බෑ. පේන්නේ අර ඒක නවදිමත් වැඩිකම නිසා අවදිමත් භාවයේ වැඩිකම නිසා සතිය නැති වුණා. සීය නැති වුණා කියලා. ඒ නිසා තව ටිකක් කල් යනකොට තේරෙන පටන් අර ගන්නවා සිහිය හැම දෙයකම සමාන අවධානයක් යොමු කරන්න උත්සාහ කරනවා. අර තණ්හාමාන දිට්ඨිය වල විතරක් නෙවෙයි. ඒ නිසා තණ්හාමාන දිට්ඨිය වලින් කරන වැඩවල අඩුවක් වෙන්න ඉඩ තියෙනවා. තමන්ගේ සුභ සිද්ධියත් බලන්න එපායි. විවේකයක් බලන්න එපායි. උදකලාවත් බලන්න එපායි. පිරිච්ච ගතියත් බලන්න එපායි. ඒ සම සතිය එක සම කරගෙන එනකොට අර තණ්හාමාන දිට්ඨි පැත්තේ විශාල උද්ඝෝෂණ එනවා. අපිට ඉස්සෙල්ලා සම්පූර්ණ අවධානය තිබුණ දැන් නැහැ. දැන් අපි අවධානය අරකට මේකත් එක්ක බෙදිලා ගිහිල්ලා කියලා ඇතුළතත් ප්‍රශ්න එනවා පිටත් ප්‍රශ්න එනවා. ඒ වගේ යෝගාවචරයකට සාමාන්‍ය ජීවිත සමාජගත ජීවත් වෙනකොට දෙපැත්තෙන් එන බලපෑම පීඩනයක් අති පීඩනයක් නොනේ සම්මුතිය. ඒ කියන්නේ අපි ගේන්ස්ට් ග්‍රේන් යන්නේ. අපි යන්නේ සමාජයේ තියෙන ආගම් ආඩම්බරයන්ට විරුද්ධවනේ යන්නේ. ඉතින් ඒකට හරිය ප්‍රයෝග ඥාන තියෙනවා. විවාහන්තරම් ප්‍රයෝග ඥාන වලින් කටයුතු කරන්න තියෙනවා. කාටවත් එහෙම කියන්න යන්න තරකයි. ඒ කියන්නේ අපි යුද ප්‍රකාශ කරලා සමාජයට සමාජයේ මේවට විරුද්ධව යනවා නෙවෙයි. එමන්තරම් කවුරු කඟද ගිහිලට පීනන්න හදනව නෙවෙයි. ඒ කියන පොඩි මොකද්ද අප්සෙට් එකක් මට තියෙන මේ දවස්වල අර කම මේකයි කියනවා මිසක්ක. මේ යුනිවර්සිටි ඉන්න කාලේ මම පළවෙනි අවුරුද්දේ මම හරිම ආශය මස් මාළුවට. ඉතින් මම ඉගෙන ගන්න කාලේ මේ එක්සෑම් කරන කාලේ මම හෝල් එකේ ඉන්නේ. නැත්තම් ගෙදර ඉඳලා යන්නේ. ඉතින් ඒක කියන්නේ මස්ම තමයි. ආයි කතා දෙක නැහැ ටිකට් එක ඉල්ලන්නේ මස්ම තමයි. ඉතින් කකා ඉඳලා දෙවෙනි වරද්ද විතර යනකොට මේ ඔය එක්කෙනෙක් කියපු කතාවක් ඇවිල්ලා මට හිතුණා නොකයින්ද බලන්න ඕනේ කියලා. ඉතින් මම යාළුවෙක් ඇවිල්ලා ඉතින් කොට්ටු වට කරලා මොකද මචං මස්සන් නැති කියලා. ඉතින් මම නිකමට හරි ධර්මයේ කිව්වනම් හෙට උදේ වෙනකන් දෙන්නේ. මං කොන් නොලැබීම බං. දුන්නට කණ්ඩ පින දෙන්නේ බෑ. නොලැබීම. අන්න මොනවාක්වත් බෑ බාධන ගන්න. ඉතින් වගේ වෙලාවට සදාචාර කතා මොකුත් නැහැ. මට ඉස්සර ලැබීම තිබුණා මස් මාළු ගන්න දැන් ලැබීම නැති නිසා වෙජිටේරියන්. ඒක කාටම මොකුත් කියන්න බෑනේ. බොරු නෙවෙයි. බොරු නෙවෙයි මට ඕන දැන් උනත් මස් ටිකට් එකක් ගන්න පුළුවන්, ෆිෂ් එකක් ගන්න පුළුවන්, වෙජිටේරියන් ගන්න පුළුවන්. ඉතින් කවුරුත් අහන්නේ නැහැ මොකද්ද මචං ඒ නොලැබීමට හේතුව කියලා. ඒක ඒකයි කටිගේ සබ්ජෙක්ට් එක නෙවෙයිනේ. මේට කාටවත් තේරෙන්නේ ආදම හරුණා වගේ මාරුලා යන එකයි තියෙන්නේ. උත්තර දෙන්න ගියා නම් ඔය ඔයකුත් එක. ඊට පස්සේ ඔය මාස් මාළු කන්න තේච්චා මොකද මං පාටින්නේ නැති. ඉමං කෝ බොන්නෙත් නෑ. මාස් මාළු කන්නෙත් නෑ. එතකොට ගිහිල්ලා උතර කනට එකයි ඉතර කෑමත් එකයි. අපි යන්නේ බඩ පුරා බඩ බොක පුරා කණ්ඩනේ පාටි යනවා කියලා වෙනකොට යන්නේ කොල්ලෝ. ඉතින් දැන් ඉතින් ගිහිල්ලා වැඩක් නැහැ නේ කන්න දෙයක් නැහැ නේ කියලා. ඉතින් ඒකටත් උන්ට කොක්ක අවුල ගන්න තැනක් නැහැ. ඒක ඒක කියලා දෙන්න බෑ. ඒකෙදි <laughs> ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ කියන්නේ නැත්නම් අහලනවායි කියලා. ඒව ඒව බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නැහැ. ඒව නිකන් බලාපොරොත්තු වෙන්න එපා. ඒව දැනගන්න ඕනේ. සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕනේ මේ පොල්තල් ගහගෙන ඉන්නවනේ කොස් කපන්න ඉස්සර වෙලා. කොහොමදක් ගෑ වෙනවනේ. දැන් පොල්තල් ටික ගහන තිබ්බට ඔක වැඩි වෙන්නේ නැහැ. දැනගන්න මේක කොහොල්ල ලෝකයක්. බඳිනවා නම් බඳින්න තෙල් දෙන්නේ. ඔක කාම හරියට තේරුනේ නැහැ. කාම සංඥාවයි රූප සංඥාව. මම හිතන්නේ රූප සංඥාවෙන් දැන් කාම සංඥාව ගන්න. මට කාම සංඥාවයි රූප සංඥාව. ඒක තේරුණ නැතුවට ඒකේ ප්‍රශ්නයක් නෑ අපි තේරුම් අරගනිමු. මේ නැතේදීම සතිය පිහිටීමට බාධාවද? ඒ නැචරයි. ඒ නිසා නිකන් ඒකේ කොමටක ගන්න එපා. මේවා දැනගන්න එක අතිරේක ලාභ මිසක් නොදැනීම ඉෂේකක්මක් කරගන්න යන්න එපා. කාම සංඥාව කියලා කියන්නේ මේ අපි එදිනදා ජීවිතේ අපි ඉඳුරම් පිනවීමට ගන්නෙ. ඉඳුරම් පිනවීමට අපි රූප කොච්චරක් ගෙදවල් වල තියානින්නවා. ශබ්ද කොච්චරක් ගන්ධ රස භාෂා ඉතිව නැති වෙච්චාම ඉතින් අපි දුක්පත් කියනවා, දරිද්‍රතාවය කියනවා. ඒචා ගෙදර පිරීලා තියෙනවනම් ඉතින් අපි කාම ගුණයන්ගෙන් පිරීලානේ. තම කාම ගුණයන් පිරලිවල අපිට කියන කවුරු හරි මේ කාම ගුණයන් පිරලා හිටියට මරණ මොහොතේ මුකුත් නැති වෙන නිසා පුරුදුයන් කියලා අපි කාම ගුණය අතහැරලා යනවයි කියමු කැලේකට අරන්නේ ගත වෙනවා මෙහෙටිනවා. ආවට පස්සේ අරව ගැන සිහිපත් වෙනවනේ. ඒ අතහැරලා දාලා ආපු කුණු කන්දලේ ඇත්ත වශයෙන් භෞතිකව අතහැරලා ඉවරයි. මේ කාම සංඥාව තමයි ඉන්නේ අපිත් එක්ක. ඒකද රූප සංඥා රේක රූප වගේ. ඉතින් ඉතින් දැන් පැහැින්න හදනවනේ ඉතින් තාම මේ මේ ඉතින් මේ කාම සංඥාව කියන එක මගේ දෝෂයක් නෙවෙයි. බුදුන් කියනවා යෝගාවචරයට මම කියනවා නම් අරණගත වේයන් රූප කුමලගත වේයන් ශුඤ්ඤාකාරගත වේයන් කියලා මේ මිනිස්සේ ආතීම අසහනයකටපත් වෙනවා. දැන් ගියාට පස්සේ අර කාම නැහැනේ, පේන්න නැහැනේ. ඒකෝට හරි බයක් එනවා. මට හෙට රැයට කාම කෑම හම්බ වෙයිද? ඒ අවශ්‍ය ශබ්ද ටික ලැබෙයිද? ටෙලිෆෝන් එක ගේන්න බෑ සෙල්ෆෝන් එක ටෙලිෆෝන් කරගන්නවත් හම්බ වෙන්නේ නැති වෙයි. අවශ්‍ය ගඳ, අවශ්‍ය රස පහස නැහැ. ඉතින් හිතින් අරකම තමයි. ඒක නැති කරන්න රූපයක් දාන්න කියනවා. රූපයක් දැම්මේ නැත්තම් මේක අයින් කරන්න බෑ. ඒ නිසා ආනාපානෙ ගන්න. ඒ නිසා සක්මන කරන්න. ඒ නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව ගන්න. ඉතින් දන්නවනේ අපි සටන කොච්චර අමාරුද කියලා මේ කාම සංඥා කියන්නේ හැප්පෙන දෙයක් නොවුනට කොච්චරක් අපිට වද දෙනවද කියලා. ඉතින් අපි හිතමු කොයි වෙලාවකරි එයාට රූපේ තියා ගන්න පුළුවන් වුණා එක දිගට ආනපාන ටිකට චිත්තක්ෂණ ටිකක් යන්න පුළුවන් වුණා. විනාඩි කිහිපයක් යන්න පුළුවන්. තප්පර කීයක් යන්න පුළුවන්. ඉතින් දැන් තමයි දන්නේ රූපේ ඉන්නා තාක්කල් කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ. ඒක ලොකු ජයග්‍රහණයක් නේ. නමුත් ටික වේලාවක් යනකොට මේ රූපේ දිහාම බලනකොට රූපේ ගෙවෙන්න පටන් ගන්නවා. ඒකේ ඒකේ න්‍යාය ධර්ම. එතකොට ඒ රූප ගියාට රූපේ සංඥා වෙන්න පටන් ගන්නවා. එයා ගියාට ඒ හිතපු එකේ සංඥා ඉතුරු කරන්න පටන් අර ගන්නවා. ඉතින් අර ගෙවුනට පස්සේ දැන් අපිට ආනපාන ගෙවිලා කියලා ඉවරනට පස්සේ අපි දන්නේ නැති මොකද්ද එකකින් අසහනයක් එනක් දෙනවා අපිට. කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ, රූපෙත් නැහැ. රසායනේ අඩවිල්ල නැහැ. රූපේ සංඥාවක් ඇවිල්ලා කරදර කරනවා. ඉතින් මුද්‍රඥාන්ත කියනම ගොරෝසු ගොරෝසු ඉවල් ගොඩාක් සියුම් සියුම් දේවල් අයින් කරන ගියාට තාමත් අසහනේ කියලා වරක් තියෙනවා. තාමත් මේ ආතති ගතියක් හිතේ තියෙනවා. ඒ මොකද අපේ තාම ඇතුළත ලොකු වෙනසක් කළා නැති නිසා අන්න ඒ වගේ එනකොට රූප සංඥාවට බැස්සුවාට පස්සේ කාම කාම ගුණ කාම ගුණ කාම සංඥා රූප රූප සංඥා බැස්සුවාට පස්සේ විතරක් ඒකට හොඳ ඒක විතරයි ඇසුරු කරන්න තියෙන එක හොඳට එන්න තියලා ඒක මේක මමද මේක මගේද මේක මගේ ආත්මයද කියලා සලකා බලන්න කියන්නේ. එතෙන් යනකම් ඕව මොකුත් කරන්න යන්න එපා. එතෙන් යනකම් ඒව බලවත් වැඩි. හොඳටම තම්බල තම්බල තම්බලා ඇල්මරා ගත්තට පස්සේ රූප සංඥා ආවට පස්සේ අපිට ඇද්දික වහිනකොට රූප පේන. සද්ද જાතිය එන. ගන්ධ රස පහස දැනෙනවා. හීනයද දන්නෙත් නෑ ඇත්තද දන්නෙත් නෑ. ඒක කාගවත් දෝෂයක් නෙවෙයි හැටි. ඒ වෙලාවට එන අරමුණ නැත්නම් අරමුණු හදාගෙන බලනවා. ඒකට එන්න දෙන්න අරින්න කියන හොඳට ඕම මේක සම්පූර්ණ මනෝපුප්පංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඒන එක තන්නේ කරම මනසෙන් හදාගන්න දෙයක්. ඉතින් මනසෙන් හදාගත්තට මේක සුභ සිද්ධියට නෙවෙයි නෙන්නේ. ඉතින් ඒ නිසා මේක මගේ නෙවෙයි. මේක මම නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා හොඳටම ඇල්මරා ගත්තට පස්සේ හොඳටම විසමරා ගත්තට පස්සේ ඒක ඇප්ලයි කරන්න කියනවා. දැන් කාම ගුණයන්ට ඒක ඇප්ලයි කරාට වැඩ කරන්නේ නැහැ මේ මන්ත්‍රේ. කාම සංඥාට ඇප්ලයි කරාට හරියන්නේ නැහැ. රූපෙට ඇප්ලයි කරාට හරියන්නේ නැහැ. රූප සංඥාට එනකන් දිය කරගත්තට පස්සේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඒ ප්‍රයෝජනේ නිසයි මේ ක්‍රමානුකූලව වඩා සියුම් දේ මාර්ගයෙන් ගරෝසු දේ අයින් කරනවා. අයින් කරන අයිකන සියුම් කරගෙන යන එකයි කරන්නේ. භාවනාවෙන් කරන්නේ ඒක. ඊට පස්සේ තමයි මේවා ඩිස්ක්ලේම් කරන්නේ. හොඳයි අපි පැයකොත් විනාඩි 10ක් කරන්න. වෙන මොනක් ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මෙතනින්. ගොරෝසු. ඕදාාරික කියලාත් කියනවා, අවදාාරික කියලාත් කියනවා, ගොරෝසු කියලාත් කියනවා. සංසත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කම්මන්ත කිව්වහම ඒකේ ඒතුලේ කියන්නේ සතුම් හදන එක මරණයපත් කරන එක ඒකයි වහල් වෙලා දාමු වසවිස වෙලා දාමු ආයුධ වෙලා දාමු ඒ කියන්නේ සම්මා කම්මන්ත කියන්නේ නෑ ඒක ආජීවයට වැටෙන්නේ ඒක සම්මා ආජීවයට අත උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කරන හැම වැඩක්ම අත්‍යවශ්‍ය දේවල්ද ඒක කම්මන්ත අපි කයින් කරන ක්‍රියා. අපි කයින් කරන ක්‍රියා ගොඩාක් පුරුද්දට කරනවා. නැත්නම් අතීතය ගැන හිතලා කරනවා, ආරය ගැන හිතලා කරනවා, මෙයා ගැන හිතලා කරනවා. කොහොම හරි අපිට මේ කය විවේකයේ දෙන්න නෙවෙයි අපේ කය හැදිලා තියෙන මොනම හරි බිසිනස් එකක් හොයන. ඉතින් ඒක ඒක හැබැයික් තියෙන්නේ. ඉතියක් බල කරන්න ඉස්සෙල්ලා බලන්න කියනවා මේ දේ මම මේ මේ එළඹිලා පෙළඹිලා කරන්නේ කොහොම මොන චේතනාවද කොහොමද මේක එන්නේ කියලා. කරන්න ඉස්සර වෙලා. ඒ මොකද ඊට ඉස්සෙල්ලා ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප තියෙන නිසා යාට බලන්න පුළුවන් දැන් මයි ළඟ තියෙන අරක කරන්න මේක කරන්න කියලා ආසාවක්. ඉතින් ඒක මේ මේ අර්ජ් එක එන්නේ කොහෙන්ද? ඒකෙන් මට මේ මම සතිපට්ඨාන ශේෂ්ත්‍රෙ පිටතට දානවාද? නැත්නම් සතිපට්ඨාන ශේෂ්ත්‍රය ඇතුළේ තියෙම සැන නැවතිල්ල මේ නිස්සද්දව සතියෙන් කරන්න පුළුවන් වැඩක් නම් ප්‍රශ්නයක් නැහැ. අන්නේ විදිහට ඒ කළ යුතු වැඩ තේරුම් අරගෙන ඒ කියන්නේ කළ යුතු වැඩ වලින් කළ යුතු ගන්න ගොඩාක් තියෙනවා. බැරි වැඩ තියෙනවා අපිට. කළ යුතු වලින් හැකි වැඩ තෝරගන්න. හැකි වැඩ වලින් රුචි වැඩ ටික කර විතරක් කරන්න කියනවා. ඒක කරන කරන වැඩෙන් ජොලිය ජීවත් වෙන්නේ. ජොබ් සැටිස්ෆැක්ෂන් එක තියෙනවා. ඒ යුතුකම් ඔක්කොම ඉෂ්ට කරන්න කියොත් එහෙම ගෙවිලා නැහිනවා. පුළුවන් හරි ඔක්කොම කරන්න ගියත් බෑ. පුළුවන් හරිය රුචි හරිය විතරක් කරන්න. ඒ දවසේ පැය 24 මම. එනිසා ඒකට කියන්නේ සම්පජාඤ්ඤය කියලා. වැඩේ කරන්න ඉස්සෙල්ලා සාත්තක සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, සම්මෝහ සම්පජඤ්ඤේ කියලා කරන්න ඉස්සලා බලන්න දැන් මම මේකට යන්න හදන්නේ. ඒකට ගියාට පස්සේ මේ තියෙන සත්‍යවත් නැති වෙයිද? නැත්නම් මේ වැඩේ ගිහිල්ලා මට මොනවද හම්බ වෙන්නේ? බිස්නස් එකට සල්ලි දාන්න ඉස්සලා ඒක තමයි කම්මන්තේ කියලා කියන්නේ මෙතන. කයින් කරන ක්‍රියාව. පණින්ට පෙර සිතා බලන්න. අවසරයි එනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි පහට එකතු වෙනවා පරියන්කයක් සඳහා